අපිට පුදුමයි මේ පාටලී චම්පික ඇමතිතුමා පෞගිය කාලේ වේදිකාව දෙදරන්න අධිරාජ්‍යවාදී විසින් මේ ජාතිවාදී බලවේග සමග එකතු වෙලා දායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කළා මේ රට අම්පත් උදුරගෙන රට ගිල ගන්න යනවා කියන න්‍යාය දායක ජනාධිපති ක්‍රමයෙන් කරන්නේ බෞද්ධාතික සමාගම්කාරය මේ රටට බෑලා ඔය මංකොල්ල කන එක කියලා උඩ කතා කරපු එක එකපාරටම ආපහු දායක ජනාධිපති ක්‍රමය බේර ගන්න කතා කරන්න පටන් ඔළුවෙන් දින්නේ කකුල් දෙකෙන් දින්නේ කියලා මට පුදුමයක් තියෙනවා. පාටම කර්ණමක් ගහලා. එතුමා කර්ණම ගැහුවාට රතන සාධුවේ ප්‍රමාණයනම කර්ණමක් ගහලා පේන්නේ නැහැ. අර මම දැක්ක ටිල්ලුන් සිල්ලා මැතිතුමාත් කියනවා මේ ඡන්ද දෙකක් තියාගෙන කොහොමද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හසුරවන්නේ කියලා. ඒත් ඒ ප්‍රශ්නේ තමයි ආණ්ඩ වෙන්නේ.